කල්යාණ මිත්‍රවරුනි භාවනාවේදී අප උත්සාහ කරන්නේ මේ හිතේ අපේ ජීවිතේ කොහොමද දුක ඇති වෙන්නේ කියන කාරණයට අවධානය යොමු කරලා තේරුම් අරගෙන ඒ දුක ඇති වෙන හැටි හිතේ අසතුට හිතේ නොසන්සුන් බව හිතේ සැලෙන ගතිය කලකිරෙන ස්වභාවය මේ මේ ආදී වූ ඒ අප අකමැති ඒ මානසික තත්වයන් ඇති වෙන හැටි අඳුනගෙන ඒ ඇතිවෙන යාන්ත්‍රණය අඳුනාගෙන උත්සාහයක් ගන්නවා ඒවා ඇති කරගන්නේ නැතිව ඉන්න. දැන් එතන බැලූ බැල්මටම කරුණු තුනක් අඩුම ගානේ එකතු වෙනවා. එකක් තමයි මේ හිතේ සිද්ධ වෙන දේ පිළිබඳව හොයා බැලීමක්. ආ හිතේ දුකක් ඇති වෙන හැටි, දුකක් ඇති වෙන බව, හිතේ බලාපොරොත්තු කඩවීමක්, එපා වීමක් මේවා ඇතිවන බව දැනගන්න එක. මේක මේ ක්‍රියාවලියේ පළවෙනි පියවර. ඊට අප කියනවා සිහිය, සතිය, අවධානය කියලා. සිහිය තිබුණත් නැතත් අවධානය තිබුණත් නැතත් අපේ හිතේ දුක් දුම්නස් ඇති වෙනවා. දුක් දුම්නස් විතරක් නෙමෙයි, සොම්නස්, සතුට මේ ඔක්කොම ඇති වෙනවා. නමුත් අපට නෑ ඒ පිළිබඳ අවධානයක්. ඒවා ඇති වෙලා විඳලා නැති වෙලා යනවා. හරියට ඔය ගස්වල මල් පිපිලා හැලෙනවා වගේ, දෙඩි හටගෙන බිමට වැටෙනවා වගේ, ඉර පායලා බැස යනවා වගේ මේ දේවලුත් අපේ හිතේ ඇති වෙලා නැති වෙලා යනවා. අපට නෑ ඒ පිළිබඳ දැනුමක් තේරුමක්. ඊළඟට දෙවෙනි පියවර තමයි ඇයි මේවා එන්නේ? ඇයි ඇයි මගේ හිත මේ වෙලාවේ ටිකක් අසහනෙන් තියෙන්නේ? අසහනේ කියන්නේ ඇයි මේ වෙලාවේ හිතේ සතුටක් නැත්තේ? ඇයි මේ හිත රිදෙන්නේ? ඇයි මගේ හිත මේ විදිහට දුම්නස්සටපත් වෙලා තියෙන්නේ? ඇයි? මොන හේතු නිසාද? අන්න එතනදී අපි දිහියට එහා ගිය නුවණක් පාවිච්චි කරනවා. හේතු අඳුනගන්න ඒ හේතු කියන ඒවා කල්යාණ මිත්‍රවරුනි බැලුව බැලමටම පේන්නේ මොනම දෙයකවත් හේතුවක් දැන් ලෙඩක බලන්න මොකද්ද තියෙන ලෙඩේ කියලා අඳුනගන්න එක එකක් ඒක නිරීක්ෂණයෙන් සෑහෙන දුරකට පුළුවන් දැන් අපි නිරීක්ෂණය කරලා කෙනෙක්ගේ හැදිරීම ඇස් දෙක දිව ඒ උෂ්ණත්වය මේවා නිරීක්ෂණය කරලා සමහර විට ලේහිම නිරීක්ෂණය කරලා ලෙඩේ මොකද්ද කියලා අඳුනගන්න පුළුවන්. ඒතර කොහොමද මේක ඇති වුනේ කියන එක අඳුනගන්න ඊට වැඩි ටිකක් පොඩි ගවේෂණයක් කරන්න ඒක අර ලෙඩේ අඳුනගන්නවට වැඩිය ටිකක් දැනුමක් තේරුමක් තියෙන වැඩක්. ඊට වැඩිය නුවණක් තියෙන්නට ඕනේ. නිරීක්ෂණය කරන්න ලොකු නිරීක්ෂණය සඳහා ලොකු වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමක් ඕනේ සාමාන්‍ය කෙනෙකුට උනත් ඇඟට අත තියලා කියන්න පුළුවන් ආ මෙයාට උණ හැදිලා කියලා. ඇඟ සීතල වෙලා කියලා. වෙවුලනවා කියලා. කැස්ස තියෙනවා කියලා. හෙම්බරිස්තාව තියෙනවා කියලා කියන්නේ ලොකු වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් ඕනේ. ඒක ඕනම කෙනෙකුට හොඳින් නිරීක්ෂණය කළොත් පුළුවන්. හැබැයි මේම උනේ කොහොමද? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඇයි මේ මුණ හැදිලා තියෙන්නේ? ඇයි හෙම්බිරිස්කාර? දැන් ඒකට හේතු හොයන්න නම් අන්න කිසියම් විශේෂඥ දැනුමක් තියෙන්න ඕන. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ඒ සඳහා කෙනෙක් පරිශ්‍රණයක් කරන්න වෙනවා. හේතු අඳුන ගන්න. එතකොට මේ භාවනාවත් ඒ වගේ. දැන් භාවනාවේ මුලින්ම අපි කරන්නේ බලාගෙන ඉන්න එක. හුස්ම දිහා බලාගෙන ඉන්නවා. මොනවත් වෙන කරන්න යන්නේ ඔහේ බලාගෙන ඉන්නවා. හුස්ම ඇතුල් වෙන හැටි බලාගෙන ඉන්නවා, පිට වෙන හැටි බලාගෙන ඉන්නවා. හුස්ම ආස්වාදයේ දීර්ඝ නම් ඒ බව දැනගන්නවා. කෙටි නම් කෙටි බව බලා ගන්නවා. හිත දුවනවා නම් දුවන බව ඇඟේ පතේ වේදනා තියෙනවා නම් ඒ බව මේ ඔක්කොම දිහා බලාගෙන ඉන්න එක මුලින් කරන්න. ඒක හොඳට පුරුදු වෙනවා. ඉන් එහා දෙවෙනි පියවරට යන්නට මේ ප්‍රථම පියවර අපි හොඳට පුරුදු වෙන්න ඕනේ. මොකද ප්‍රථම පියවර කලබල වෙන්නේ නැතුව නිශ්චලව නිශ්චලව වර්තමානයේ සිද්ධ වෙන දේ දිහා බලාගෙන ඉන්න පුළුවන් හැකියාව. ඒකට එකතු වෙන්නේ නැතුව වෙන අහක හිත ගෙනියන්නේ නැතුව යමක් දිහා එක දෙයක් දිහා බලාගෙන ඉන්න. දැන් මේක පුරුදු කරන්න ඕන දෙයක් මත් නිසාද කල්යාණ මිත්‍රවරුනි ඔබේ මගේ සිත් පුංචි කාලේ ඉඳලා පුරුදු වෙලා තියෙන්නේ මෙහෙම සිහියෙන් නිරීක්ෂණය කරන්න නෙමෙයි. මේ නිරීක්ෂණය කිරීම නැමැති හැකියාව අපට තියෙනවද නැද්ද කියන එකවත් අප අඳුනගන්නේ නැහැ. හිතන්න පුරුදු වෙලා තියෙන හිත හිත හිත හිත හිත හිත ඉන්න. හිතන එක එකක් නිරීක්ෂණය කිරීම තවත් දෙයක්. අප පුරුදු වෙලා තියෙන්නේ දිගටම හිතන්න. හිත වෙන්නේ මොකද්ද කියලා බලන එක නෙමෙයි. අප නිතරම අහලා තියෙනවා ඔය ඕනම දෙයක් සංදර්ශනයක් දැන් පෙරහැරක් කියන්නේ පෙරහැරක් සම්පූර්ණයෙන්ම දකින්න පුළුවන් වෙන්නේ පැත්තක ඉන්න කෙනෙකුට. ඒ පෙරහැරේ යනවා හුඟක් දෙනෙක්. නිලමෙවරු, නැට්ටුක්කාරයන්, පන්දන් අල්ලන ඇත්තෝ, බෙරවාය අය, අලියැත්තු බොහෝ දෙනෙක් යනවා පෙරහැරේ. ඒ හැම දිනාටම පේන්නේ පුංචි කෑල්ලක් පෙරහැරේ. පුංචි කෑල්ලක්. Tamante ඉදිරිපස තියෙන පුංචි කොටසක් විතරයි. සමස්ත පෙරහැර ඒ පෙරහැරේ ගමන් කරන කිසිම කෙනෙකුට පේන්නේ මක්නිසාද? ඒ අය පෙරහැරේ කොටසක් බවට පත් වෙලා. ඒ අයම තමයි පෙරහැර කියන්නේ. ඉතින් පෙරහැරට පෙරහැර පේන්නේ පෙරහැරේ කොටසකට සමස්ත පෙරහැරම අත්දකින්න ලැබෙන්නේ පෙරහැරේ යන කෙනෙකුට පෙරහැර බලන්න ලැබෙන්නේ ඒ ඔක්කොම කරන්න ලැබෙන්නේ පෙරහැරට කිසිම සම්බන්ධයක් නැතුව පෙරහැරේ අගටවත් මැදටවත් මුලටවත් කිසිම සම්බන්ධයක් නැතුව පැත්තකට වෙලා අහකට වෙලා කාන් වෙනුත් එහාට වෙලා බලාගෙන ඉන්න කෙනෙක්. නිශ්චල වෙලා කරන්නේ එක තැනක හිටගෙන බලාගෙන ඉන්නවා. නැටුම් පේනවා, වැයුම් ඇහෙනවා, අලියතුන් යන හැටි පේනවා සමහර විට නතර වෙලා ඉන්නවා සමහර විට කරණම් ගහනවා ගිනි කෙලි මේ හැම දෙයක් දිහාම බලාගෙන ඉන්න කෙනෙක්ට තමයි පෙරහැර සම්පූර්ණේම අත්දකින්න ලැබෙන්නේ. ඒ වගේ ඒ වගේ අපිත් එක්තරා විදිහකට මේ ඇතුළත යන පෙරහැරක් දිහා බලාගෙන ඉන්නවා වගේ එකක් තමයි භාවනා විදි කරන්නේ. හුස්ම මුල් කරගෙන ඒ හුස්මත් එක්ක සම්බන්ධ වෙච්ච පෙරහැරක් ගමනයක් ගමනාගමනයක් දිහා අප බලාගෙන අපි එකතු වෙන්න යන්නේ ඉතින් ඒ හුස්මත් එක්ක ශබ්දත් ඇහෙනවා මතකේනොත් එනවා ශරීරයත් අපිට එහෙම් මෙහෙම් පණිවිඩ දෙනවා දැන් මේවටත් අප ඇහුම්කන් දෙනවා හැබැයි මේ එකක් එක්කවත් එකතු වෙන්න යන්නේ ඒවා සිද්ධ වෙන බව මේ මොහොතේ අපහරහා ගමන් කරන බව දැනගන්නවා එච්චරයි මේක අමාරුයි පැත්තකට වෙලා පෙරහැරක් බලන එක අමාරුයි හැම මොහොතකම මනස පෙරහැරත් එක්ක එකතු වෙනවා අගය කරනවා විවේචනය කරනවා හොඳයි කියනවා නරකයි කියනවා ලක්ෂණයි කියනවා කැතයි කියනවා ඔහොම නෙමෙයි වෙන්න ඕනි කියනවා. දැන් ওই විදිහට එහෙම ওই විදිහට සිතන හැම මොහොතකම බලන කෙනා අතුරුදහන් වෙනවා. එයා නැති වෙලා යනවා. දැන් බලන කෙනෙක් නෙමෙයි ඉන්නේ. පෙරහැරේ සංවිධායකවරයෙක් දැන් එතන ඉන්නේ. දැන් ඉන්නේ පෙරහැර මෙහෙවන කෙනෙක්. දැන් නිරීක්ෂකයා අතුරුදහන් වෙලා නිරීක්ෂකයාපත් වෙලා පෙරහැරේ කොටසක් බවද. තවදුරටත් එයාට පෙරහැර පේන්නේ තවදුරටත් ඒ තැනැත්තා නරඹන්නේකු නෙවෙයි. විචාරකයෙකු බවට පත් වෙලා, විවේචනය කරන කෙනෙකු බවට පත් වෙලා. පෙරහැරේ කොටසක් බවට පත්. දැන් එයා පෙරහැරත් එක්ක යනවා භෞතික වශයෙන් හිතන් ඉන්නවා වෙන්න පුළුවන් හිතපු තැනම. නමුත් ඒ භෞතික ස්ථාවරය නෙමෙයි වැදගත් වෙන්නේ. මානසිකව ආධ්‍යාත්මිකව දැන් ඒතනත්තා පෙරහැරේ අර තමන් අල්ලාගත්ත නැටුම එක්ක, ඒ අල්ලාගත්ත පෙරවැයුමත් එක්ක, ඒ අල්ලාගත්ත ඇඳුමත් එක්ක, සැරසිල්ලත් එක්ක, කරනමත් එක්ක දැන් ගමන් කරනවා. මේක තමයි අපේ හිතේ හැටි. හැම මොහොතකම සිද්ධ වෙන්නේ මේ දේ. අල්ලා ගන්නවා යමක් එල්ලෙනවා ඒබඳු අරමුණක මොනවා හරි මේ මොහොතේ අපහරහා ගමන් කරන කිසියම් දෙයක එල්ලෙනවා. දැන් හොඳට බලන්න ඇත්තටම ඔබ කියන්නේ මම කියන්නේ විශාල නොනවතින පෙරහැරක ගමන් මාර්ගයයි. අප නෙමෙයි පෙරහැර, අප මාර්ගය. අප හරහා ගමන් කරනවා ශබ්ද නැමැති පෙරහැර. එක ශබ්දයක් එනවා ටික වෙලාවක් ඇහෙනවා එයා අපව පසු කරගෙන යනවා. නොපෙනී යනවා. තවදුරටත් ඒ ශබ්දය ඇහෙන්නේ නොඇසී යනවා. ඊළඟට මේ තව ශබ්දයක් එනවා. පොඩි විරාමයක් තියෙන්න පුළුවන් ආයෙත් ශබ්දයක් එනවා. ඇවිල්ලා අපහරහා අපව පසු කරගෙන යනවා. ඉතින් ඒ ශබ්ද පෙරහැරක්. ශබ්ද පෙරහැරක් විතරද ඇස් අරන් ඉන්න ආලෝකයේ තියෙන හේඳ දේවල් තියෙන හැම මොහොතකම රූප පෙරහැරක් වර්ණ පෙරහැරක් හැඩ පෙරහැරක් අපහරහා ගමන් කරනවා රූප එනවා අප මාර්ගය කරගෙන රූප එනවා යනවා අලුත් රූප එනවා යනවා. ඉතින් රූප පෙරහැරක්, ශබ්ද පෙරහැරක් විතරක් නෙමෙයි. පෙරහැර වර්ග හයක්. හරියට මහ පෙරහැරක් වගේ අංග හයකින් යුක්ත වුණු මහා පෙරහැරක් උපන් දින සිට මිය යන මොහොතේ ඔබ නැමැති මාවතේ මම නැමැති මාවතේ ගමන් කරනවා සිතිවිලි මතකයන් බලාපොරොත්තු එක පැත්තකින් ශබ්ද රූප රස සුවඳ ස්පර්ශයන් මේ සංකලනය එතන මේ පෙරහැරට නෙමෙයි මම කියන්නේ දැන් මේක හොඳට තේරෙන්න මෙච්චර කල් අපි පෙරහැරටයි මම කිව්වේ මට ඇහෙන දෙයට මම කියනවා පේන දේට මම කියනවා, හිතෙන දේට මම කියනවා. මම කියලා ඇයි මට මේවා ඇහෙන්නේ? දේව ලක්ෂණ නම් හොඳ නම් අන්න. එහෙම තමයි ඒවා ඇහෙන්න ඕනි කියලා අපි අගය කරනවා. තියාගන්න හදනවා. ඒ ඒ ශබ්දය ඒ අපි අගය කළ අපව සතුටටපත් කළ ශබ්දයක් එක්ක අප ඒ ශබ්ද පෙරහැරේ ගමන් කරනවා පුළුවන් තරම් දුරට. නමුත් ඔබේ මගේත් අත්දැකීම මොකද්ද? කල්යාණ මිත්‍රවරුනි, ඒ හැම શબ્දයක්ම විතක අවසන් වෙනවා. කිසියම් මොහොතක ඒක නිමාවටපත් වෙනවා. තවදුරටත් අහන්න බෑ. කිසිම શબ્දයක් අපිට නොනවතී ශ්‍රවණය කරන්නට බෑ. කකක් ඒ වගේ දැනෙන සීතල උණුසුම දේශගුණය නිසා එයත් ඒ වගේමයි. ඉතින් ඒවා ලස්සන නම් මිහිරි නම් රසවත් නම් අපි මේ දේත් එක්ක අල්ලාගෙන දිගටම ජීවිතේ ගමන් කරන්න හදනවා. හැබැයි ඒවා අවසාන වෙලා යනවා. ඉවර වෙලා යනවා. අප තනි වෙනවා. දැන් මේ අත්දැකීම අපි කාටත් ලැබෙනවා. ජීවිතේ හොඳයි කියපු අත්දැකීම් අපට ලැබිලා තියෙනවා. ආර්ථිකය නිසා, ධනය නිසා වෙන්න පුළුවන්. සෞඛ්‍ය නිසා වෙන්න පුළුවන්. අනිත් අයගේ අගේ කිරීම ප්‍රසාදය නිසා වෙන්න පුළුවන්. හොඳයි කියපු සතුට උපදවන රසවත් අත්දැකීම් ජීවිතේ ලැබෙනවා. ඉතින් අපි ඒ වෙලාවට ඒ අත්දැකීමත් එක්ක එකතු වෙලා ජීවිතේ පුරාම යන්න හදනවා ඒ අත්දැකීමත් එක්ක. ඒ කිසියම් දුරක් යන්න පුළුවන්. හැබැයි කිසියම් කොයි වෙලාවෙ හරි අත්දැකීම ඉවර වෙනවා. සදහටම මේ යන දෙක්ම ජීවිතේ පුරාම කොච්චර හොඳ රසවත් ලස්සන සුමිහිරි අත්දැකීමක් වුණත් අපට ලබන්නට බැහැ. අන්න එතනදී මොකද වෙන්නේ? ඉවර වෙනකොට අපි එකට ලෑස්ති වෙලා හිටියේ නෑනේ. සූදානම් වෙලා නොසිටි නිසා අප තනි වෙනවා. අත්දැකීම ඉවර වෙනවා අප ඉතිරි වෙනවා. හැබැයි අප තනි වෙනවා අත්දැකීම නැති වුණා කියන හිස් තැනත් එක්ක. ඒ බලාපොරොත්තුව කඩවීමත් එක්ක අප තනි වෙනවා. ඉතින් අපිට දුකයි. අපි කනගාටු වෙනවා. කම්පා වෙනවා. එහෙම නැත්නම් ඒ සමහර විට අපිට ලැබෙනවා අමිහිරි අත්දැකීම්. ඉතින් අපි බලනවා කොහොමද මේක නැති කරගන්නේ? දැන් හරි නෑ අපිට ලැබෙන අත්දැකීම. දේශගුණය හරි නෑ. හරි රස්නේ, සීතලයි, ඉවසන්න බෑ. කවුරුවත් අගේ කරන්නේ හොඳයි කියන්නේ ඔක්කොම බනිනවා. කාගෙන්වත් නෑ හවුහරණක්, පිළිසරණක්, අසරණයි. ඒ වෙලාවට ඒ අප ලබන අත්දැකීම එච්චර වින්දනීය නැහැ. ඉතින් බලන්න කොහොමද මේකෙන් ගැලවෙන්නේ. ඉතින් ගැලවෙන්න උත්සාහ කරන විටක් අප ඒකත් එක්ක එල්ලිලා තමයි ගැලවෙන්න හදන්නේ. එක අතකින් අල්ලාගෙන අනිත් අතින් තල්ලු කරන්න හදනවා. දැන් ඔය අපි එපා කියන හැම මොහොතකම ඕනෑම දෙයක් ඒක අල්ලාගෙනයි එපා කියන්නේ. ඒක අල්ලගෙන නැත්නම් මොකටද අපි එපා කියන්නේ? අපි අල්ලගත්තේ නැති දෙයක් අවශ්‍ය නැහැ එපා කියන්න අවශ්‍ය නැහැ ඉවත් කරන්න අවශ්‍ය නැහැ නැති කරන්න. ඒ දේ අපි අල්ලගෙන අපේ එකාතකින් හිර කරගෙන අල්ලගෙන සිටින නිසායි අපිට ඒක අයින් කරන්න ඕන වෙලා තියෙන්නේ. ඒ කවදාවත් හරියන්නේ නැහැ. එකාතකින් අල්ලගෙන අනිත් අතින් ඒ දේ විසික් කරන්න හැදුවට ඒ කවදාවත් කරන්න ලැබෙන්නේ ඉතින් අපිට ඔය පාවෙන අමිහිරි නීරස හැම අත්දැකීමක්ම අපි නැති කරන්න හදනකොට ඒක නැති වෙන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ එක හේතුවක් තමයි ඒක අපි අල්ලාගෙන දෙවෙනි හේතුව ඕනම දෙයක ආයු කාලයක් තියෙනවා. දැන් අපි කියවනේ රසවත් දැන් චොකලට් එකක් අපි කනකොට ඒ රහ කිසියම් කාලයක් පවතිනවා. මිනිත්තු 5ක් 10ක් පැය භාගය කිසියම් කාලයක් පවතිනවා. ඉතින් ඒ ඕනම දෙයකට ආයු කාලයක් තියෙනවා. චොකලට් එක විතර නෙමෙයි තිත්තම තිත්ත අරලු ටිකක් කියලා හිතන්නේ. කරවිල ඒකටත් ආයු කාලයක් තියෙනවා ඒ දැනෙන රසයට. ඉතින් ඒ ආයු කාලේ පවතිනවා ඒ රසය. පැනිරහා වුණත් තිත්ත වුණත් ඒ નિયમિત ආයු කාලය පවතිනවා. ඊට කලින් අපිට ඒක ඉවත් කරන්න අමාරුයි. හැබැයි අපි බලනවා ඒක තිත්තනම් ඊට කලින් කොහොමද නැති කරගන්න තියෙන්නේ ටිකක් කටේ දාගන්න බලනවා කට හොදන්න බලනවා මේක තමයි අපි ජීවිතේම පුරුදු වෙලා තියෙන දැන් මේ පණිරහක් තිත්තරහක් එක්ක ඔය ඔය ගනුදෙනුව කරන්න ලේසි වුණාට ඊටාම තිත්තක් කට දැනුණාම අපිට පුළුවන් විචහත වතුරෙන් කට හොදලා දාන්න පණිරහ දෙයක් ගන්න ඉතින් අපිට එවලෙන් වගේ ශනිකෝම යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ පුරුද්ද අපි පාවිච්චි කරන්න හදනවා ජීවිතයේ හැම අත්දැකීමකටම. අපිට අකමැති කරදරකාරී හැම අත්දැකීමක්ම ආපු ගමන් අපි බලනවා අර පැණි රහදයක් දාගෙන කොහොමද පැණි රහදයක් හිතට දාගෙන බලනවා මේක නැති කරන්න. එහෙම ලේසි නෑ. කටට දැනෙන, දිවට දැනෙන තිත්තක් නැතිකරන්න නැති කරන පහසුවෙන් ඉක්මනින් අපිට බෑ හිතට දැනෙන තිත්තක් කරදරයක් පැනිරහකින් වහගන්න. ඒකට කිසියම් කාලයක් යනවා. ඉතින් අපි ඒකට හුරු වෙලානේ නැති නිසා එතනදි දුක් විඳිනවා. එතනදි ජීවිතේ මොකද්ද මේ මේ අපේ හිතට වෙන්නේ? මේකද ජීවිතයයි මතම මෙහිම වෙන්නේ. මම එච්චර හොද කරනවා. ඉතින් අපි මේ විදිහට අපි ගැනම කලකිරෙනවා. අපි ගැනම අපි අසහනයටපත් වෙන. ඉතින් මේ දෙපැත්තෙන්ම අපි දුක් විඳිනවා. බලන්න මේ හැම අත්දැකීමක්ම හරියට මහා පෙරහැරක කොටසක් වගේ උපන්දා සිට මම නැමැති මේ මාවත දිගේ මම කියන්නේ මාවතක්. ඒක නිදහස් මාවතක්. හොඳට නරකට ලස්සනට කැතට රසට නීරසට මේ හැම දෙයකටම ගමන් කළ හැකි මාවතක් තමයි මම කියලා කියන්නේ. ඔබ කියලා කියන්නේ. ඒක නිදහස් මාවතක්. දැන් දිවට රස වර්ග ඔක්කොම දැනෙනවා. ඒක නිදහස්. පැණි රහ විතරක් නෙවෙයි. අඹුල් දැනෙනවා, කහට දැනෙනවා, තිත්ත දැනෙනවා, කිරි රස දැනෙනවා. මේ හැම එකක්ම දැනෙනවා. ඒක නිදහස්. ඒක නිදහස් කියන්නේ කනත් ඒ වගේ. ඊටාම ලස්සන වයලින් වාදන විතරක් නෙමෙයි, සිතා වාදන විතරක් නෙමෙයි කනට ඇහෙන්නේ. අමිහිරි මහා ගෝරණාදු ඒවත් ඇහෙනවා අර වගේ. කන කියන්නේ නිදහස් මාවතක්. නාසයත් ඒ වගේ, ශරීරයත් ඒ වගේ. ඇහත් ඒ වගේ. ප්‍රසන්න, සෞම්‍ය, net කළු දේවල් විතරක් නෙමෙයි ඇහැට පේන්නේ. අප්‍රසන්න අමිහිරි, පිළිකුල් සහගත ඒවත් තියෙනවා. දැන් මනසත් ඒ වගේ. ඕනම සිතිවිල්ලක් එන්න පුළුවන්. නේ මේ හොඳට බැලුවහම කල්යාණ මිත්‍රවරුනි පේන දෙයක් තමයි. දැන් ওই ටිකටනේ මම කියන්නේ ඔය ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහ මනස. ඔයින් පිට මම කියලා කෙනෙක් හොයාගන්න බෑනේ. ওই ටික ඔක්කොම අයින් කරලා දැම්මොත් මම කියලා කෙනෙක් ඉතුරු වෙන්නේ ඔක්කොම ටික අයින් කරොත්. ඇහැ විතරක් නෙමෙයි. ඇහැ කියලා මෙතන කියන්නේ ඉන්ද්‍රිය විතරක් නෙමෙයි පෙනීම, ඇසීම, සිතීම, රස විඳීම, සුවඳ ගඳ දැන ගැනීම, ආග්‍රහණය, සංවේදනයේ ස්පර්ශ මේ ටික ඔක්කොම නතර වෙච්ච තැන ඔබත් නෑ මාත් නෑ ඒකයි ගැඹුරු නිින්දදී ඔබට දැනෙන්නෙත් නෑ ඔබ ඉන්න බව මට දැනෙන්නෙත් නෑ මම සිටින බව ඔබත් නැති වෙලා මාත් නැතිලා. මොකද ওই ටික නැති වෙච්ච ගමන් දැන් ඊටාම ගැඹුරු නින්දක එහෙම නැතිනම් ඔය නිර්වින්දනය කළ අවස්ථාවකම ඒ දැනෙන්නත් ඒකයි තමන් ඉන්නවා. මොකද තමන් ඉන්න බව දැනෙන්නට නම් අදුම ගානේ ඔය හයෙන් එකක්වත් දැනෙන්නට ඕන. එකක් විතරනේ දෙකක්වත් දැනෙන්නට ඕන. ඔය පංචේන්ද්‍රයන්ගෙන් එකකුයි මනසයි මනස අනිවාර්යෙන් තියෙන්නට ඕන. තව එකක් මොකක් හරි තිබ්බනම් නැති. ඉතින් ඒක ඔක්කොම හයම නැති වෙච්ච තැනක මම නැහැ ඒක. ඉන්නවද නැද්ද දැනගන්න බෑනේ. දැන් මේකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? මේ මම සහ ඔබ කියන්නේ විවෘත නලයක්. විවෘත නාලිකාවක්. නිදහස් මාවතක්. එච්චරයි. මොනව හරියට බතනලාවක් වගේ හිස් බම්බුවක් වගේ හිස් බම්බුවක් වගේ ඒකේ මොනවත් නැහැ හැබැයි කවුරු හරි ඒකට කට කියලා පිම්බොත් අන්න නාදයක් එනවා ඒක ලස්සන වෙන්නත් පුළුවන් කැත වෙන්නත් පුළුවන් ඒ වගේ තමයි ඒ ඇතුලෙන් එන හඬක් නෙමෙයි ඒ වගේ තමයි ඔබත් මාත් හිස් නාලයක් නාලිකාවක් නලයක් හිස් පාරක්. ඒක ඕනෑම කෙනෙකුට යන්න පුළුවන්. ඉතින් මේක ආරම්භයේ සිට අවසානයේ දක්වාම මහා පෙරහැරක් ගමන් කරනවා. මහා පෙරහැරක් ගමන් කරනවා. නොනවත්තනීය පෙරහැරක්. පංචතූර්ය නාද කොම තියෙනවා ඒක. හැම දෙයක්ම ගඳ සුවඳ තියෙන, රස තියෙන, ස්පර්ශ තියෙන, රූප තියෙන හැම දෙයක්ම තියෙන පෙරහැරක් ගමන් කරනවා. දැන් මෙතන තියෙන රැවටිල්ල මොකද්ද? මේ පාර හිතනවා මාවත හිතනවා මමයි පෙරහැර කියලා. මමයි පෙරහැර කියලා හිතනවා. බටනලාව හිතනවා මමයි නාදය, මමයි වාදනය කියලා. ඒක තමයි මෝඩකම, ඒක තමයි අවිද්‍යාව. ඒක ඇති වෙන්නේ අසහිය නිසා. මොකද එයත් පෙරහැරත් එක්ක යනවා. මෙච්චර කල් අපි පුරුදු වෙලා තියෙන මේ අත්දැකීම් එක්ක යන්න. මොකටද? ඒ අත්දැකීම හොඳ නම් දිගටම යත් එක්ක ඉන්න. අත්දැකීම නරක නම් විදහට ගසලා දාන්න. ඉවතට දාන්න. ඉතින් මේ දෙකටම අපිට යන්න වෙනවා අත්දැකීමත් එක්ක. පෙරහැරේ අපිත් යනවා. ඒක තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. දැන් ජීවිතයේ පළවෙනි වතාවට භාවනාවේදී විශේෂයෙන් මේ ආනාපානසති භාවනාවේදී අප හුරු වෙනවා නතර වෙන්න. නතර වෙලා මේ යන පෙරහැර දිහා බලන්නට. පැත්තකට වෙලා ඉන්නට නරඹන්නේකු බවට ප්‍රේක්ෂකයෙකු බවට සා නිරීක්ෂකයෙකු බවට පත් වෙන්නට. ඉතින් මේක අමාරුයි. අමාරු වෙන්නේ මේක මේ දුෂ්කර කාර්යයක් ඉඳ නෙමෙයි. ලේසිම දේ තමයි පැත්තකට වෙලා ඉන්න එක. පෙරහැරේ යන්නේක තමයි අමාරු. මහන්සි වෙහෙස එපා වෙන්නේ. පැත්තකට ලයින් එකේ කිසි මහන්තියක් නැහැ. හරි නිදහස්, හරි සැහැල්ලු. හැබැයි අමාරු වෙයි අපට පුරුදු නැහැ. පුරුදු නැතිකම නිසා, පුරුද්දක් නැතිකම නිසා අපට තියෙන්නේ පුරුද්ද දුවන එක. ඒ නිසා අපහසුයි. වෙන කිසි අපහසුාවක් නැහැ භාවනාවට. තියෙන එකම අපහසුව මේ පුරුද්දක් නැතිකම එපමණයි. ඉතින් ඒ නිසා නැවත නැවත මේ අලුත් පුරුද්ද අපි පුරුදු කරගත යුතු වෙනවා. මොකද්ද මොක්තිද්ද වෙන්නේ කුමක්ද කියලා බලාගෙන. කොහොමද හුස්ම ඇතුල් වෙන්නේ? කොහොමද හුස්ම පිට වෙන්නේ? දීර්ඝද, කෙටිද, ඉක්මන්ද, හිමීටද, රළුද, සියුම්ද ඒකක්වත් හොඳයි කියන්නේ යන්නෙත් නෑ නරකයි කියන්නේ යන්නෙත් නෑ. එහෙම තමයි වෙන්න ඕනි කියන්නෙත් නෑ. ඔහොම නෙමෙයි වෙන්න ඕනි කියන්නෙත් නෑ. සිද්ධ වෙන දේ සිද්ධ වන ආකාරයෙන්ම බලාගෙන ඉන්නවා. ඉතින් ඒ අතර හුස්ම විතරක් නෙමෙයි අපිට දැනෙන්නේ. මේක අතර මහ පෙරහැරක් යනවා කියවනේ. ඔන්න ශබ්ද පෙරහැරයක්. ඉතින් අපි ඒකත් අඳුනා ගන්න. මේ මොහොතේ මෙතන මොකද්ද සිද්ධ වෙන නැතුම? මොකද්ද අල්ලන අඩව්ව ඒක අඳුනා ගන්න. ශබ්ද ඇවිල්ලා නැතුමක් නටන්න පුළුවන්. මතකයන් ඇවිල්ලා මෙතන කරණම් ගහන්න පුළුවන්. ඔක්කොම අපි අඳුනා ගන්න එකක්වත් මේ වෙලාවේ වෙන්න හොඳ නැහැ කියලා හිතන්නේ. මොකද අපි නෙමෙයි මේක සංවිධායක. අපිට ඕන විදිහට නෙමෙයි පෙරහැර යන්නේ. ඊටම අදාළ නීති රීති කියලා. මේ පෙරහැරකට අදාළ සම්ප්‍රදායක් වෙන. ඒක අපි දන්නේ අපි කරන්නේ බලාගෙන ඉන්න එක විතරයි. අපේ සැලැස්මක් නෑ පෙරහැර ගැන. බලන කෙනෙකුට නෑනේ සැලැස්මක්. පිටම් සැලැස්මකට අනුව සිද්ධ වෙන පෙරහැර හුදු නිරීක්ෂණය කරනවා පමණයි. මේක පුරුදු කරගන්නටම ඕනේ. මේකට තමයි සිහියෙන් ඉන්නවා කියන්නේ, සතියෙන් ඉන්නවා කියන්නේ, අවධානයෙන් ඉන්නවා කියන්නේ, බලාගෙන ඉන්නවා කියන්නේ, භාවනා කරනවා කියන්නේ. මොකටද මේ මොහොතේ සිද්ධ වෙන දේ දිහා බලාගෙන ඉන්නවා එහි කොටසක් බවටපත් නොවි. එය පාලනය කරන කෙනෙකු බවටපත් නොවි. ඊට ඇඟිලි ගසන කෙනෙකු බවටපත් නොවි. එය අගය කරන කෙනෙකු බවටපත් නොවි. නිකන් හිත බැල්මකින් ඉන්නවා. අපි හුස්මෙන් පුරුදු වෙන්නේ ඒ සිහියයි. අපි හුස්ම පාලනය කරන්න යන්නේ ඕන්නම් පුළුවන්. මට ඕන විදියට හුස්ම ගන්න පුළුවන්. පිට කරන්න පුළුවන්. ටික වෙලාවක් නොගෙන ඉන්න පුළුවන්. ටික වෙලාවක් ගත්ත හුස්ම ඇතුලේ තියාගෙන ඉන්න පුළුවන්. ඉක්මනට හුස්ම ගන්න පුළුවන්. දීර්ඝව ගන්න පුළුවන්. ඕන එකක් කරන්න පුළුවන්. නමුත් ඒකෙන් මොකද්ද ලැබෙන අවබෝධය? මොකද්ද අපි තුල සිද්ධ වෙන ආධ්‍යාත්මික දියුණුව? මොනවත් නැහැ. ඒක නිසා මෙතන පාලනය අතාරිනවා මොකද පාලනය අතන්න කියන අපිට බැරි දෙයක් අපි මේ පාලනය කරන්නේ අහක තියෙන පෙරහැරක් අපි පාලනය කරන්න යනවා ප්‍රශ්නෙම තියෙන්නේ කල්යාණ මිත්‍රවරුනි මේ අපිට ඕන විදිහට මේ පෙරහැර යනවද නැද්ද කියන එක නෙමෙයි අපි හිතන අපිට ඕන විදිහට මේ දේවල් සිද්ධ වෙනවා නම් අපිට කිසි ගැටලුවක් නැහැ කියලා. අපිට මේ හැම ගැටලුවක්ම එන්නේ අපිට ඕන විදිහට වෙන්නේ නැති නිසා කියලා හිතනවා. ඒ නිසා අපි බලනවා අපිට ඕන විදිහට වෙන්න හදාගෙන සිත්තක් දැනිච්ච ගමන් සීනි ටිකක් කටේ දාගන්න පුරුදු වෙච්ච ඒ ස්වභාවය අපි හැම දෙයකම ගේන්න හදනවා. ඇයි ඇයි පැණිරහ විතරක් දැනෙන්නේ නැති කියලා හිතනවා. ඇයි ඇයි සතුට විතරක් ලැබෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. මොකද මේ මේ දේවල් අපිට අයිති නැහැ. පෙරහැර අපිට අයිති නැහැ. බලන කිසි කෙනෙකුට අයිති නැහැ පෙරහැර. එයාට අයිතියක් තියෙනවා බලන් දෙච්චරයි. බලන්න, නරඹන්න, හොඳින් නිරීක්ෂණය කරන්න. පූර්ණ අයිතියක් තියෙනවා ඔබටත් මටත්. එපමණයි. එනිසා කිසිම දෙයකට ඇඟිලි ගහන්න අයිතියක් නෑ. ඇඟිලි ගහන්න ගිය තැන අපි අන්න දුකට දොරටු විවෘත කරනවා. ඒ නිසා ජීවිතය කියන්නේ මහ පෙරහැරක්. මහා පෙරහැරක් අපි ඒක දැකලා තියෙන්නේ කොටසයි තාම. තව කොටසක් මග එනවා. අපි දන්නේ ඒ ඒ එන කොටස කොයි වගේ වෙයිද කියලා. ලස්සන වෙන්න පුළුවන්, අවලස්සන වෙන්න පුළුවන්. චිත්තාකර්ෂණීය වෙන්න පුළුවන්, ඊටාම පිළිකුල් සාගත අප්‍රිය අමනාප අප්‍රසන්න දෙයක් වෙන්න පුළුවන්, බියකරු වෙන්න පුළුවන්. සරල සෞම්‍ය අපි දන්නේ ඔය ඔක්කොම ටිකේ කවලමක් තමයි ජීවිතය කියන්නේ ඔය හැම දෙයකම සම්මිශ්‍රණයක් ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕනේ මේවා අපේ නෙවෙයි කියන හැඟීමෙන් බලන් ඉන්න. මම බලාගෙන ඉන්න කෙනා විතරයි. ඉතින් හැබැයි අපිට දැනෙනවා කන්දමක් ළඟින් යනකොට සැර එතනින් හයියෙන් බෙරයක් ගහනකොට කම් පුපුරනවා වගේ ඒක ඔක්කොම දැනෙනවා. ඒ කරන්න දෙයක් නැහැ. හැබැයි අපේ නෙමෙයි. ඒවා අපිව පහු කරගෙන යන බව මතක තියාගන්න. මෙච්චර කල් අපි ජීවිතේ ලැබපු හැම අත්දැකීමක්ම දැන් පහු කරගෙන ගිහිල්ලා ආපහු එකක්වත් ඒ විදිහට නැවත සිද්ධ වෙන්නේ එකම එක වතාවයි ඔය හැම අත්දැකීමක්ම ඒ වූ ආකාරයෙන්ම නැවත කිසිම දවසක ඔබේ මගේ මනස ඉදිරියේ දෙනෙක් ඉදිරියේ නැවත රඟ දැක්වෙන්නේ නැහැ. ඉවර වෙලා ගිහිල්ලා හැම එකක්ම හොඳත් ඉවර වෙලා නරකත් ඉවර වෙලා රසයි තිත්තයි මේ හැම දෙයක්ම ඉවර වෙලා යම් තේ සියලුම අත්දැකීම් ඔබෙන් සහ මගෙන් සමුගත්තාද ඒ විලසින්ම ඒ ආකාරයෙන්ම මේ මොහොතේ ඔබත් මාත් මේ අත්දකින හැම අත්දැකීමක්ම සතුටුදායක හෝ අසතුටුදායක පැණි රස හෝ නී රස මේ හැම අත්දැකීමක්ම කිසියම් මොහොතක අපෙන් සමුගනී. ඒක අනිවාර්යයි. ඒක අපිට නවත්තන්න බෑ. ඉක්මන් කරන්නත් බෑ. දෙකම බෑ අපිට. වැඩි කාලයක් තියාගන්නත් බෑ. ඉක්මනට නවත්තන්නත් බෑ. දෙකම බෑ. හරියට හුස්ම වගේ. එනවා යනවා. මෙච්චර කල් ගත්ත හුස්මකෝ ඒ හැම එකක්ම පිට වෙලා ගිහිල්ලා ඒ කිසිම හුස්මක් නැවත ඒ ගත්ත විදිහටම ගන්න බෑ අපිට. ඉතිරි වෙලා තියෙන්නේ මේ මොහොතේ ගන්න හුස්ම විතරයි. ඒක විතරයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. ඒකත් තව මොහොතකින් අපි පිට කරනවා. මේක තමයි ජීවිතය කියන්නේ. මේක දුක හිතෙන්න කලකිරෙන්න දෙයක් නෙමෙයි නිදහසේ සැහැල්ලුවෙන් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් ස්වභාවයක්. ප්‍රේක්ෂකයෙකුට තරම් නිදහසක් තැහැල්ලුවක් උපේක්ෂාවක් නැහැ ওই පෙරහැරේ යන කිසිම කෙනෙකුට නිලම කෙනෙකුටවත් පන්නන් අල්ලන කෙනෙකුටවත් හසගාන කෙනෙකුටවත් නැට්ටුවෙකුටවත් කරණම් ගහන කිසිම කෙනෙකුට නැහැ බලන් ඉන්න ඔබටත් මටත් තියෙන තැහැල්ලුව උපේක්ෂාව නැහැ තියෙන්න විදිහක් නැහැ ලොකු බරකින් යන්නේ හැබැයි ඊට වැඩිය බරක් පීඩනයක් අපිට ඇති කරගන්න පුළුවන් අපිත් මනසින් මේ පෙරහැරේ කොටසක් බවට පත් වෙනවා. ඒක තමයි ඔබටත් මටත් වෙලා තියෙන්නේ මේ ජීවිතේ නැමැති අපිට අයිති නැති පෙරහැර ඔබ මම නැමැති මාවතේ යනකොට මම හිතනවා මෙන්න මගේ පෙරහැර. මේක මට ඕන විදිහට වෙන්නේ නැත්තේ. ඉතින් අපි දුක හදාගන්න මට ඕන විදිහට වෙන්නේ නැහැ. දැන් මට ඕන විදිහට යමක් වුණා කියන්නේ ඒකත් උනේ මට ඕන නිසා නෙමෙයි. ඒ පෙරහැර දැන් ලක්ෂණට යනවා කියන්නේ හොඳට නටමින් තාලෙට හිමීට. එහෙම වෙන්නේ මට ඕන නිසා නෙමෙයි. ඒ එහෙම වෙන්න ඕන නිසා. එහෙම තමයි ඒ වෙලාවේ නටන්නට ඕන. ඒ නිසායි. නැතුව මම බලන් ඉන්න නිසා නෙමෙයි. මට ඕන නිසා නෙමෙයි. බලන් ඉන්න එක්කෙනාට මොකද්ද ඕනේ කියන්නේ පෙරහැර දන්නේ. මෙන්න මේ කරතරය තියාගන්න ජීවිතය නැමැති පෙරහැර බලන තමන් සහ පෙරහැර අතර හරියට හුස්ම සහ භාවනානුයෝගියා අතර යම් තේද කරතරයක් තියෙනවා. අපි හුස්මට කිසිම ඇඟිලි ගැසීමක් නෑ. අපි කියන්නේ දැන් ආස්වාසය නෙමෙයි ප්‍රස්වාසය ඕනි කියලා. නෑ. අපිටයි කියන්නේ අපි බලන්නේ දැන් මොකද මෙයා කරන්නේ. ආ දැන් හුස්ම ගන්නවා. ඒක දැනගන්නවා එච්චරයි. දැන් දැන් පිට කරනවා. ඒකත් දැනගන්නවා. ඒ පමණයි. ඉතින් එතන දුකක් ඇති වෙන්න තියෙන ඉඩ අඩුයි. මේකයි මේ සිහියේ තියෙන වැදගත්ම ප්‍රතිඵලය මොන අත්දැකීම ලැබුවත් ඒ අත්දැකීමෙන් සම්පූර්ණයෙන්ම තමන්ව යට වෙන්නේ නැහැ. මැද පවත්වන්න බෑ කිසිම අත්දැකීමකට තමන්ව දුකටවත් බෑ සතුටටවත් බෑ. නිදහස්. ඒ ඉතිරි කාරණා දෙක අපි ඊළඟ දවසේ කතා කරමු මේ පළවෙනි කාරණේ සිහිය ඉතිරි කාරණා දෙක මොකද්ද? ඇයි මෙහෙම වෙන්නේ කියන එක. ඒ යාන්ත්‍රණය මොකද්ද? හේතු අඳුනගන්නේ කොහොමද? සහ අන්න ඊළඟ කාර්යයට එනවා කොහොමද මේවා නවත්තන්නේ? වීර්යය කියන එක. එතකොට දෙවෙනි එක ප්‍රඥාව, තුන්වෙනි එක වීර්යය. අපි ඒවා මතු දවසක කතා කරන්න බලමු. ඒතර වැදගත්ම පදනම තමයි සිහිය හදාගන්න එක ඈතින් ඉඳගෙන බලාගෙන ඉන්න தත්ත්වේ පුරුදු වෙන එක වෙන්න ඕනේ මොකද්ද නොවෙන්න ඕනේ මොකද්ද කියලා කලින්ම බලාපොරොත්තු හදාගන්නේ නැතුව ඒක තමයි සිහිය කියන්නේ භාවනාව කියන්නේ අපි ඒ සිහිය පුරුදු කරන්න බලමු